අද දවසේදී ඔබ සම්බන්ධ වන මේ උතුම් වූ පින්කමත් පිනැති ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 17 වන සතියේ 5 වෙනි දේශනාව අද සිකුරාදා දවසේ මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. මේ සතිය පුරාවටම ස්වාමින්වහන්සේ අපට කියා පහදා දෙන්නේ සප්ත අපරිහානීය ධර්ම පිළිබඳව. ඒ පිළිබඳව ශ්‍රාවක, ප්‍රේක්ෂක, සදැහැති ඔබට මතුවන ගැටලු පිළිබඳව ඊයේ දවසේදී අප සජීවී ලෙසින්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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු යාව කීවං ච බ්‍රාහ්මනයිමේ සත්ත අපරිහානියා ධම්මා වජ්ජේසු තසන්ති ඉමේසු තස්සත්තු අපරිහානියේසු ධම්මේසු වජ්ජී සම්දිස්සන්ති බුද්ධියේච බ්‍රාහ්මන වජ්ජීනං පාටිකංකෝ නොපරිහානීති සාදු සාදු සාදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිවතලේ පහළ වෙච්ච කාලේ බුදුරජාණන් වහන්සේගේ කීර්ති ගෝසාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව කීර්ති ගෝසාව මුළු දඹදිව පුරාම පැතිරලා ගියා. ඊට පස්සේ ඔය අන්‍ය ආගමිකයෝ තමයි කවුරක්වත් බෞද්ධ කෙනෙක් හිටියේ නෑනේ බුදුහාඳුර පහළ වෙනකොට. ඒතර අන්‍ය ආගමිකයෝ තමයි අන්‍ය ලබ්ධිකයෝ තමයි බෞද්ධ උනේ ඔක්කොමලා. ඉතින් එහෙම මේ කීර්ති ප්‍රශංසා පැතිරිලා ගියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාව හින්දාද? එහෙමනම් ඒ රූප ස්වභාව හින්දානම් එහෙම එකක් උනේ රජකුමාරයා වෙලා ඉන්න වෙලාවෙත් එන්න ඕනේ. ඒ කාලේ වගේ රජවරු තව හිටියා. එහෙනම් එහෙම එකක් හින්දා නෙවෙයි. කුමක්වත් නිසා නෙවෙයි ඒ දේශනා කරපු ධර්මය හේතුවෙන්. එතකොට ඒ කීර්තිකෝසා පැතිරිලා ගියේ ඒකයි. එහෙනම් එදා බ්‍රාහ්මණ සමාජයේ තිබුණ අසාර්ථක ධර්මයන් ඒ කියන්නේ අසාර්ථක ශාසනයන් තිබුණා. ඒක බුද්ධ ශාසන නෙවෙයි නොයෙකුත් නොයෙකුත් ශාස්ත්‍රවරුන් නොයෙකුත් ආකාරයේ ඒවා පිළිගන්න බෑ එක එක එක එක අකිරියවාද ඒ වගේ කිසි පිළිගන්න බැරි සමහර ඒවා මේ කියන්නේ මේ එක සත්‍යාස්ත්‍රෝයන් වහන්සේලා ගත්තොත් එහෙම පිළිගත නොහැකි උපකල්පන සහිත තමන්ගේ මත ඉදිරිපත් කරපු එහි ඒවා ඕන තරම් තර්කානුකූලව බිඳිය හැකි ස්වභාවයක් තියෙන වැරදි ධර්මයන් එක්ක සකස් වෙච්ච ශාසනයක්. ඉතින් ඒවයි මිනිසුන්ට නියම විසඳුම හම්බුනේ නැහැ. ඒට උදාහරණයක් තමයි කාලාම වැසියන්. කාලාම වැසියන්ට මේ ශාස්ත්‍රවරු එපා වෙලා තිබ්බේ. ඒක නිදාන කතාව බලනකොට කාලාම සූත්‍රයේ මේ කාලාම වැසියන් බුදුරජාන් වහන්සේගේ කාලාම දේශයට වැඩම කරා බුදුරජාන් වහන්සේ සඳහන් කරෙත් එහෙමයි. බුදුහාමුදුරුවන් පිළිගන්න ලොකු අවස්ථාවක් තිබ්බ කාලාමවැසයන්ට ඒ ශාක්‍ය වංශිකයෝ හින්දා. කාලාමවැසි බුදුරජාණන් වහන්සේට මුලින්ම සඳහන් කරේ දැන් ඉතින් ඔබ වහන්සේත් ඇවිල්ලා ඔබ වහන්සේගේ මතය කියලා මේ අන් අයගේ මත ප්‍රතික්ෂේප කරලා නිඳා කරලා අනිත් අයට යයි. අපිට දැන් මේක හුරුයි. මොකද කාලාම කියන්නේ නිගමක් කියලා සඳහන් කරලා තිබුණේ ඒ නිගම කියලා කියන්නේ ඒ කාලේ තිබුණ අනිත් එක යම්කිසි වෙළඳ ගමක්. මේ වෙළඳ ගම තිබුණේ කැලයක් ආශ්‍රිතව සහ නදියක් ආශ්‍රිතව. එහෙනම් බොහෝ මිනිසුන් මේ ගමට එනවා. එතකොට මේ එන හින්දා බොහෝ ශාස්ත්‍රවරු මෙහෙට යනවා. ඉතින් ගිහිල්ලා තමන්ගේ මත ඉදිරිපත් කරනවා. ඒක අද අපි පරිහානියටපත් වෙමින් ඉන්න රටක්. ඒක පේන්න තියෙනවා જાතියක් වශයෙන් අපරිහානියටපත් වෙනවා රටක් වශයෙන් පරිහානියටපත් වෙනවා එතකොට අපි අද සාකච්ඡා කළ යුතු කාරණාව තමයි මොකක්ද අපි සමාජ කතිකාවතක් විදිහට බෞද්ධ විදිහට සකස් කළ යුත්තේ කියන එක නැති දෙයක් මේක කළ යුතු දෙයක් මේ කරන්න විතරක් අමාරු දෙයක් නෙවෙයි ලංකාවේ ඒ තමයි දැන් අන්‍ය ලබ්ධිකයෝ අන්‍ය අය කාලාමදේශයට එක එක මත ඉදිරිපත් කරානේ. අන්නේ මත ඉදිරිපත් කරනකොට අපේ පින්නත් නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩි වෙලාවේ කාලාමයේ අර මේ චෝදනාව කරනවනේ බුදුරජාණන් වහන්සේට. දැන් ඔබ වහන්සේත් ඒකම කරයි කියලා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාලාමයේදී මේ මේවා પરම්පරාවෙන් ආවට මේවා විශ්වාසයෙන් ආවට මේවා තර්කයට අහුණාට ඒක පිළිගන්න එපා. ඒක කාරණා 10ක් ඉදිරිපත් කරනවා මේවා ඒ ඔහොම පිළිගන්න එපා. ඔහොම පිළිගන්න එපා. යම් දෙයක් දේශනා කරා නම් ඒවා පිළිගන්න අත්තනාව දානීයාත. Tamange තුලින් අත්දැකලා. සහ ඒ තෝරගන්න දේ තුළ ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් ඒ කියන්නේ කුසලයක් නම් කියන එක. අපි තෝරගන්න ක්‍රමවේදේ නැත්නම් අපි දේශනා කරන ධර්මයේ තුල ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් අන්න ඒ අඩු වෙන දෙයක් නම් Taman තුලින් තේරෙනවා නම් මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා අන්න ඒක සමාදම් වෙන්න කියනවා. ලෝභ දේශ මොහ අඩු වෙනවා කියන්නේ අකුසලයක්ද කුසලයක්ද? කුසලයක්. ලෝභ දේශ මොහ අඩු වෙනවා කියන්නේ කුසලයක්. අකුසල් වැඩි වුණහම මොකද වෙන්නේ මිනිස්සුන්ට? ඇත්ත වැහෙනවා. හරිද? අපේ මනසේ තියෙන විකෘති ස්වභාවයක් ඒක. ඒක අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. එතකොට මේ රට ගත්තාම මේ රටේ අපිට තියෙන නොයෙකුත් ක්‍රමවේද. හරිද? අපිට දැනට තියෙනනේ ක්‍රම පාවිච්චි කරන ක්‍රම තියෙනවානේ. අන්න ඒ තියෙන බොහෝ ක්‍රමවේද තුලින් විශේෂයෙන් දේශපාලන ක්‍රමවේද තුල තියන්නේ ඇත්තටම පුංචි කාලේ ඉඳන් හොඳ ගතිගුණ ඇතුව සකස් වෙලා ගමට හොඳට වැඩ කරලා ගමේ ගමේ සමාජ සේවා කරලා දුප්පත් අයට පිහිට වෙලා ගෙවල් හදලා දීලා හරි අමාරුවෙන් සම්මාදම් කරගෙන හරි එද ගමේ දන්සල පවත්වලා ගමේ අවුරුදු උත්සවය පවත්වලා සමාජීය වශයෙන් හොඳට සේවය කරපු අය නේද හුඟක් වෙලාවට ගමෙන් ඉදිරිපත් වුණාට පස්සේ ගමේ ප්‍රාදේශීය වශයෙන් නායකයෙක් වෙන්නේ නේද එතකොට හොඳ කෙනෙක් නෙවෙයිද හුඟක් වෙලාවට හොඳ කෙනෙක් ටික ටික ඉස්සරහට යන්න යන්න යන්න යන්න මොකද උනේ එන්න එන්න එන්න එන්න නරක් උනේ ඇයි මේ ක්‍රමවේදය තුල අපේ පින්වත්නි මෙයාලට හම්බෙන්නේ අකුසල් වැඩෙන ක්‍රමයක් ඒ අකුසල් වර්ධනය වෙනකොට ඇත්ත වැහෙනවා. තමන් ඉන්නේ කොහෙද? කරන්නේ මොනවද? මට මොනවද වෙන්නේ? මගේ ජීවිතේට ජීවිතේ සසර ජීවිතය අමතකම වෙනවා. කරන වැරදි වලට බුදුරජාන් වහන්සේ දේශනා කරේ අපි වැරදි කරන එක හරියට නිකන් ණය ගන්නවා වගේ කියලා. පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ. කරන වැරද්දින්ද පොලියත් එක්ක ගෙවන්න. එතකොට අද කට්ටිය ණය ගන්න හැටියට එහෙමනම් ණය කියන්නේ රට ණය ගන්නව නෙවෙයි. මම කියන්නේ වැරදි කරන වැරදි කිරිල්ලත් එක්ක එතකොට මේ අපිට දැන් තියෙන ලොකු ගැටලුවක් තමයි අපි ලාංකිකයෝ ඔක්කොම එහෙමද? නැහැ. දැන් කොහොමත් නැහැ. ලංකාවේ බහුතරයක් සෙනග ගත්තහම යහපත්. බහුතරයක් භික්ෂුන් වහන්සේලා යහපත්. ඒතර යහපත් මිනිසුන්ගේ යහපත් භික්ෂුන් වහන්සේලා පිළිබඳව ලෝක මතය මොකද්ද මේ වෙනකොට? ඊටාම අයහපත් ම්ලේච්ඡ જાතියක් කියලා. ඒක අසාධාරණයක් නෙවෙයි. ඒක අසාධාරණයක්. මොකද මේ වෙන්නේ කියලා අපි තාම විවෘතව ඊටාම විවෘත සාකච්ඡා කරන්න. මොකද අද දවසේ අපිට තියෙන තියෙන සත්‍ය අපරිහානීය ධර්මත් එක්ක කතා කරන මම ඒකට ගලපණ්ඩයි මේ හදන්නේ නිකන් නෙවෙයි. මේ එතකොට මොකද්ද මේ වෙන්නේ? අපි ඉදිරියට යන යන යන ඉදිරියට යවන යවන යවන යවන යවන යවන අය අලෝභ අධේශ මොහ නෙවෙයි ලෝභ දේශ මොහ වැඩි වෙන වැඩපිළිවෙල එයාලගේ මනස තුල ඇති වෙනකොට හේතු හරි හේතු තමයි මම මේ අත්තන්ට මෙහෙම කියනවා. අයිස්ක්‍රීම් එකක් මතු වුණාමද අයිස්ක්‍රීම් එකක් මතක් වුණාමද ළමයෙකුට ඉන්න අමාරු අයිස්ක්‍රීම් එකක් දැක්කහමද? අයිස්ක්‍රීම් <laughs> එකක් දැක්කම අමාරුයි. <laughs> ඒ වගේ මේ අයිස්ක්‍රීම් එක දකිනවා. අයිස්ක්‍රීම් එක දකින්නේ උඩට යනකොට. ඒ දකින්නකොටයි මේ අකුසලය මතුවෙන්නේ. එහෙනම් වහාම නුවණැති දෙමව්පිය මොකද කරන්නේ? ළමයා අයිස්ක්‍රීම් දෙකක් තුනක් කාලා නම් ඉන්නේ, පේන්නේ නැති වෙන දෙකක් යනවා. එහෙනම් මේ හිල් වැහෙන්න ඕනේ. අපේ ක්‍රමවේදවල තියෙනවා හිල්. මොනවද හිල්? පව් කරගන්න අවශ්‍ය කරන හිල්. ඒවා තියෙන්නේ නීතියේ සහ ඉතින් විවස්ථාවේ. නීතියේ තියෙනවා රිංගායා හැකි. දැන් උදාහරණයක් මම කෙලින්ම කියන්නම්. ඒවා කෙලින් කතා කරන්න ඕන දේවල්. නොයේකුත් ව්‍යාපෘති තියෙනවා. එක එක එක එක දැන් ඉහළට යනකොට කළ හැකි ව්‍යාපෘති තියෙනවා. හරි. ඒ ව්‍යාපෘති තුල ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා එක එක. මේ වගේ මේවා ක්‍රියාත්මක කරන ඉහළම තනතුර ඇමති හෝ තියෙන ඉහළම තනතුරට මේ වාගේ ගණන් හිලව බලනකොට මෙච්චර වියදමක් යනකොට ඒක එස්ටිමේට් කරනකොට ඒ ප්‍රතිශතය අයින් ඒ ප්‍රතිශතයත් එකයි හදන්නේ. මෙච්චරක් මෙතෙන්ට යන්න ඕනේ මෙච්චරක් මෙතෙන්ට යන්න ඕනේ ඒවා ටෙන්ඩර් පටිපාටි අනුවට අනුව ඒවා ඒවා අනුමත කරනකොට ඒ අනුමත කිරීම වලදී අන්න ඒ වගේ යම් ආකාරයක අල්ලස් ආදිය ගත හැකි අපූර්ව ක්‍රමවේද තියෙනවා අන්න ඒ ක්‍රමවේද දකින්නේ ඉස්සරහට යන කෙනා. පල්ලෙහා අර ගමේ ඊටාම සාර්ථකව හිටිය කෙනාට අයිස්ක්‍රීම් එක පෙන්නනවා. අයිස්ක්‍රීම් එක පේනකොට මොකද වෙන්නේ? එයාගේ හිතේ දැඩි ලෝභයක් ඇති වෙනවා. මට මෙන්න මේ වගේ කෙටි කාලෙකින් මේ වගේ තත්යකටපත් වුණොත් මට මේ වගේ මගේ પરම්පරාවටම හොඳට ඉන්න පුළුවන් මට මේ වගේ සැප විඳින්න පුළුවන් මේවා ඇති වෙනකොට ඒකින්ද මහා ඒ ඒ தත්ත්වය උදා වෙච්ච හින්දා මහා වීරත්වයෙන් අපි හිතපු සමහර නායකයෝ. ඉතාම හොඳ ගතිගුණ තිබ්බා. ලංකාවේ ඉහළම තැනකට පත් කළ යුතුයි කියලා හිතපු ලස්සන ගතිගුණ තිබ්බ අය ඇමති මහා ඇමති තැනට පත් වේගෙන පත් වෙනකොට මොකද වෙන්නේ? එයාලා නොහිතපු හැසිරීම් වල නිරත වෙලා ඉන්නවා අපිට පේන්න තියෙන්නේ ඒ අයගේ වැරද්ද නෙවෙයි කියන එක මතක තියාගන්න ඕනේ. මේ වැරද්ද තියෙන්නේ මොකේද? ක්‍රමවේදයේ. ඒක හරිය සාධාරණව හිතමු අපි. නේද? අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මොන විග්‍රහයක්ද? ධර්ම විග්‍රහයක්. හරිද? ධර්ම විග්‍රහයක් මේක. ඒ ධර්ම විග්‍රහය තුළ අපි මිනිසුන්ට පුද්ගලිකව කඩාපනින්නේ නැහැ. දැන් අපි අපේ පින්වත්නි අපේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? නිවැරදිම වෙනසකට කියලා. එහෙනම් අපේ සිතුවිලි වෙනස් වෙන්න ඕනේ. අපි සමාජ කතිකාවතක් ගොඩනගන්න ඕනේ සත්‍ය. සත්‍ය තමයි මිනිස්සුන්ට ළමයි වගේ මිනිස්සු මිනිස්සුන්ට අයිස්ක්‍රීම් එක දැක්කහම ඒ ගැන ආසාව ඇති වෙනකොට අකුසලයේ ස්වභාවය තමයි ඇත්ත සම්පූර්ණයෙන්ම වැහෙන එක. එහෙනම් අපි ඔක්කොම ඒක රාශී වෙලා ක්‍රමවේදයක් හදන්න ඕනේ හිල් වහලා. හරිද? අන්න ඒක තමයි එන්නේ ඒ ක්‍රමයට තමයි කියන්නේ ජාතික ප්‍රතිපත්තිය සහ නේද ව්‍යවස්ථාව නීතිමාලාව කියලා. ඒතර ජාතික ප්‍රතිපත්තිය කියලා කියන්නේ අපි සොරකම් නොකරිය යුතුයි අපේ ප්‍රතිපත්තිය ඒක කියලා අපි දැඩි පණිවිඩයක ඉන්නවා. අපි මේ මේ වැරදි නොකළ යුතුයි කියලා. ඇයි එහෙනම් ජාතික ප්‍රතිපත්තිය තුළ තියෙන්න ඕන මොකක්ද? අකුසල් සිද්ධ නොකරනවා කියන එක. එහෙනම් ඒක ධර්මයෙන් ලැබිය යුතු ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්ති මාලාව ධර්මානුකූල වෙන්න. ඉස්සර නම් අපි කතා කරේ මොනවද? ධර්මිෂ්ඨ සමාජයක්, සාරු ධර්ම සහිත රටක්, නේද? සාර ධර්ම වග වගා කරමු කියලා. හැබැයි මේකක්වත් කෙරෙන්නේ නැහැ. කෑ ගහනවා විතරයි, ඒ දඟලනවා විතරයි. ඒවා තමන්ගේ අවි අවි විදිහට වැරදි කරන්න තමන්ව ආවරණය කරගන්න ඕන දේවල් විදිහට බොහෝ අය පාවිච්චි කරා. සුදු මල් වට්ටි අරගෙන සුදු සර්ම ඇඳලා ඔළුව උඩින් තියාගෙන සාදුකාර පවත්වමින් යන්නේ යට ඉනේ තුවක්කුව ගහගෙන. හරිද? මේ සංස්කෘතියට ආයිබෝවන් කිය යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි එක හඬින් ඉදිරිපත් වෙලා මේ සඳහා හඬක් නැගුවේ නැත්තම් අපි එකතු වෙලා ධර්මානුකූලව රට වර්ධනය විය යුතුයි කියලා බෞද්ධයෝ විසින් යම්කිසි වැඩපිළිවෙලකට ඒකරාශී වෙලා බලකිරීමක් නැකරුවොත් ඒ නොකරන තාක්කල් අපි කොහෙද පහළ අපි බොහොම පහළ ඉතින් ඒ ඒ නිසා වෙන් තමයි අපි කතිකාවත කියලා කියලා අද මම කියන්නේ සත්‍ය පරිහානිය ධර්ම තුළින් මේ හඬ ඇති වෙන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ කියලා කියන කාරණාවයි. නොයේකුත් දෙනා නොයේකුත් ආකාරයේ ක්‍රමවේද සකස් කරලා රටට ඉදිරිපත් කරලා දැන් අවුරුදු 40 ගානක් තිස්සේ. 1815න් පස්සේ ඉංග්‍රීසීන්ට අවශ්‍ය විදිහට මේ රටට ක්‍රමවේද සකස් කරා. ඉතින් එහෙම සකස් කරලා එක එක එක එක ක්‍රමවේද අනුව යාලා දියුණු වුණා. හැබැයි ඒ ඔක්කොම తాවකාලික වෙන්නේ අකුසල් මුල් කරගෙන යම් දියුණුවක් ඇති වෙනවා. යමෙක් හොරකම් කරනවා නම් ගමේ ඉන්න කෙනෙක් බලන්න. හොරකම් කරලා දියුණු වෙච්ච අය නැද්ද? ඉන්නවා. ප්‍රශ්නේ ඒව රඳාපවතිනවද? නෑ. වැඩි කාලයක් තියෙන්නේ නෑ. ඒ කියන්නේ ස්ථිරව තියෙන. ඒ කියන්නේ අපිටත් නේද බල්ලෝ මරලා සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ එක ඔය උදාහරණයක් දෙන්න කියන්නේ අන්න ඒ වගේ නොයෙකුත් ක්‍රම මේ ලෝකෙට ඉදිරිපත් කරලා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. උදාහරණයක් සමහර රට රටවල් දියුණු වෙනවා මත්කුඩු ජාවාරමය. දැන් සමහර ජාතීන් දියුණු වෙනවා මත්කුඩු වලින්. හරි. ඉතින් ඒ නමුත් ඒ ජාතීන් වල මේ ලංකාවේ වුණත් වැඩි කලබල ලොකු කලබලයක් වෙන්න දෙයක්වත් නැහැ. ඒ තමයි අපි අපේ ප්‍රතිපත්තිය හරියට ආරක්ෂා කරනවා නම් අපි අපේ ප්‍රතිපත්තිය හරියට ආරක්ෂා කරනවා නම් ඒ අයට කාටවත් අපි වැරද්ද කරන්න බෑ. එතන තියෙන ලිච්ඡවි ධර්ම සප්තපරිහාන්‍ය ධර්ම. එතකොට ඒ ධර්ම තුල අපිට නිවැරදි ප්‍රතිපත්තිය සකස් කරගන්නවා නම් අපි පිළිහෙන්නේ නැහැ. අපේ වටිනාකම තමයි අපි මේ අනිත් අය දිහා හැරිලා බලලා යාලා මොනවද කරන්නේ කියන එක යම් පාලනයකට නතු කරන්න ඕනේ වැරදි කරනවා නම්. ඒක නීති අනුකූල වෙන්න ඕනේ. නේ දැන් අන්තගාමීව කටයුතු කරන රටේ යම්කිසි ජන කොට්ටාසයක් ඉන්නවා නම් ඒකට ප්‍රතිඋත්තරය අපි අන්තගාමී වෙන එකද? නෑ. බල්ලු බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ නේද? අපි කන්ද වගේ ඉන්න ඕනේ බෞද්ධ කියලා කියන්නේ. එතකොට අපේ ක්‍රමවේදය තුළ සකස් විය යුතු දේ තමයි කුසල් මූලික කරගත්ත ප්‍රතිපත්තියක් සහ කුසල් මූලික කරගත්ත Tamanට විතර නෙවෙයි ජාතික වශයෙන් ප්‍රතිපත්තියක්. මේක මේක මෙහෙම කළ යුතුයි කියලා සමාජගත කළ යුතු තියෙන්නේ සමාජවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මොනියම් හෝ ක්‍රමවේද තුලින් අවුරුදු 100 ගාණක් තිස්සේ අපි රට පාලනය කරා. දැන් අවසාන ප්‍රතිඵලය පේන්න තියෙනවා. අවසාන ප්‍රතිඵලය රටේ කොහොමද? දැන් මේ වර්තමාන ප්‍රතිඵලයෙන් අවසාන ප්‍රතිඵලය කියන්නේ නේද? දැන් අපි කාලයක් තිස්සේ හැදිච්ච විදිහ අනුව තමයි මම අද හැසිරෙන්නේ. එතකොට මේ මොහොතේ මගේ හැසිරීම තමයි මේ වෙලාවේ තියෙන ප්‍රතිඵලය. එතකොට මේ මං මෙච්ච දැන් ළමයෙක් ගත්තොත් ඒ ළමයා පුංචි කාලේ ඉඳන් අපි හුරු කරපු පුංචි කාලේ ඉඳන් ඒ ළමයා හදපු ක්‍රමවේදයේ ප්‍රතිඵලය තමයි වර්තමානයේ ඒ ළමයාගේ හැසිරීම. ඒක හොඳ නැත්නම් අපි බෙහෙත් කරලා එයාගේ මනසට නොයෙකුත් සරු ධර්ම උපදින විදිහට දාපම එයා දැන් අන්න හොඳට හැසිරෙනවා. ඒකට කියනවා දැන් ප්‍රතිඵලය හොඳයි. හැම වෙලෙම මේ මොහොත කියන්නේ ප්‍රතිඵලයක්. යම් කිසි ක්‍රියාදාමයක යම් කිසි හේතු සමූහයක ප්‍රතිඵලයක්. ඒතර අද රට මේ පවතින වැටලා තියෙන අගාධය කියලා කියන්නේ යම් කිසි හේතු සමුදායක ප්‍රතිඵලයක්. ඒතර මේ හේතු සමුදාය දිහා අරගෙන බලපුවාම මේ වෙනකන් ඉදිරිපත් කරපු සියලු විසඳුම් සියලු විසඳුම් අපේ පින්නත් නේ ඉදිරිපත් කරලා තියෙන්නේ කුසල පක්ෂයේ වර්ධනය සඳහා නෙවෙයි. අපේ බදාදා දවස් වැඩම කරපු අපේ ගෞරවනීය ආත්මීයමන ධර්මපාල ස්වාමීන් වහන්සේ මං ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට කිව්වා කුසල පක්ෂය. කුසල පක්ෂයේ වර්ධනය වෙන ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවක්. හැම වෙලේම ඒක තමයි අපි හෙට දවසේ කතා කරන උරුමයේදී මම කතා කරන්න මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි කුසල පක්ෂය වර්ධනය වෙන ආකාරයේ ප්‍රතිපත්තියක් හදාගන්න අවශ්‍ය කරන මූලාශ්‍ර අපිට තියෙනවා. එතකොට උන්වහන්සේ ලස්සනට මූලාශ්‍ර ගැන විස්තර කළා මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියලා. කොතන හරි ත්‍රිපිටකය හාර අවසන කෙනෙකුට උල්පත් පෑදෙනවා වගේ තැන් තැන් වලින් තැන් තැන් වලින් මේ අවශ්‍ය කරන ක්‍රමවේද හම්බ වෙනවා. මේ පැත්තෙන් දිනු වෙන්නේ මෙහෙමයි මේ පැත්තෙන් දිනු වෙන්නේ මෙහෙමයි මේ පැත්තෙන් දිනු වෙන්නේ මෙහෙමයි කියලා. එතකොට අපරිහානීය ධර්ම දිහා බලපුවාම ඒ අපරිහානීය ධර්ම හත අපි ළඟ තියෙනවා නම් පිරෙන්නේ නැහැ. හරි 7යි. ඒ 7 අපි ළඟ තියෙනවා. පළවෙනි එක තියෙන්නේ නිබඳව ඒක රස වීම. දෙවෙනි එක තියෙන්නේ සමගිය එකතු වී සමගිය සාකච්ඡා කරලා සමගිය විසිර යාම. ඒ දෙක ගන්නකො. දැන් හොඳට තේරෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා? නේද? අපි සමගි නෑ. එතකොට මේ සමගි වීම සඳහා අපි එකක් එකක් ගමනේ සමගිය කියන එක විතරක් ගන්න රටක් ජාතියක් වශයෙන් අපි සමගි වෙන්න ඕනේ. සමගි වෙච්ච ගමන් මේ ප්‍රශ්නේ ගොඩක් සමගි වෙන්න සමගි වෙන්න අපේ පින්වත්නි අපිට මොකක් හරි ඕනෑ. එහෙම බෑ සමගි වෙනවා කියන්නේ මම හැමදාම මතක් කරන්නේ අපි අපි මෙතන ඉන්න කට්ටියට මම කියනවා කට්ටියක් අනුරාධපුරයන් කට්ටියක් පොළොන්නරුයන් කියලා. එතකොට අනුරාධපුරයේ කට්ටිය අනුරාධපුරේ යන කට්ටිය එකමුතු වෙන්නේ අනුරාධපුරේ යෑම සඳහා. එන මොකරි කාරණාවක් ඕන සමගි වෙන්න. අන්න ඒ කාරණාව තමයි ජාතික ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තියක් වටා තමයි සමගි වෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය තුළ තිබිය යුත්තේ කුසල පක්ෂයයි කුසල පක්ෂයේ වර්ධනය වෙන ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. එතකොට මෙච්චර කාලයක් අපේ රටේ ඉදිරිපත් නොකරපු රටේ පරිහානියට හේතු වෙන හැම තැනක්ම ආවරණය වෙන විදිහට බෞද්ධයාට පුළුවන් වෙන්න ඕනේ මෙන්න රටේ තියෙන ප්‍රශ්න විසඳෙන ප්‍රතිපත්තිය කියලා ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්ඩ මෙන්න ආර්ථික වර්ධනයෙන් ප්‍රතිපත්තිය මෙන්න සමාජීය පැත්ත මෙන්න ආධ්‍යාත්මික පැත්ත මෙන්න කෘෂිකර්මාන්තය මේ හැම එකටම යහපත උදා වෙන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි ඉතින් එතකොට බොහෝ බෞද්ධ රටවල් පරිහානියටපත් වෙන්නත් දියුණු වෙච්ච රටවල් මේ වෙනකොට ඕන තරම් තියෙනවා ඒ නියම බෞද්ධ ප්‍රතිපත්තිය පාවිච්චි කරලා. අපි ඇයි අපි මෙහෙම කියන්නේ අපි උදාහරණයක් විදිහට අපරිහානීය ධර්ම වල තියෙන සමගිය කියන එක ගන්න. මම මෙහෙම අහනවා. වැඩමුළු මම ඒ වගේම කතා කරන්නම්කෝ හැම තැනම වැඩමුළුද නැද්ද නේද පොඩ වැඩමුළු කියන්නේ වර්ක්ෂොප් කියලා මේවට කියන්නේ ඉතින් බලනකොට හැම ශේත්‍රයකම පොඩ්ඩක් නැත්තම් මේවා තියෙනවා මේවා මොකටද මේවා මේ රටේ හැම තැනකම මේවා තියෙන්නේ මොකටද පුහුණු කරන්න වෙන මොකක්වත් නෙවෙයි නේද පුහුණු කරන්න මොනවද මොනවා හරි දෙයක් හදන්න පුහුණු කරන්න එතකොට ඒ ඒ තැන සමහර විට සමහර සමිතියක් වෙන්න පුළුවන් නැත්නම් මොනවා හරි මොනවා හරි ඒ වගේ නේද එක්කෝ වඩු වැඩ වෙන්න පුළුවන් නැත්නම් මොනවා හරි දෙයක් හඳුන්වා දීම සඳහා වැඩමුළු තියෙනවා. ක්‍රමවේද සකස් කරලා දෙනවා ක්‍රමවේද හදලා දෙනවා ආර්ථික ආර්ථික කළමනාකරණය පිළිබඳ වැඩමුළු තියෙනවා. හ්ම්. ඒතර පෞල් සැලසුම් පිළිබඳ වැඩමුළු තියෙනවා. ඉතින් මේ හැම එකක්ම සකස් කරන්න තියෙන්නේ නේද? එතකොට ගෙවල් සකස් කර ගැනීම පිළිබඳ වැඩමුළුවක් තියන්න පුළුවන්. හරිද? ඒක තියෙනවා. මිදුල් සකස් කර ගැනීම පිළිබඳ වැඩමුළු තියෙනවා. නේද? මුහුණ සකස් කිරීම පිළිබඳවත් වැඩමුළු තියෙනවා. දරුවෝ සකස් කිරීම පිළිබඳ වැඩමුළු තියෙනවා. එතන ඔක්කොම හදන්න මුල් වෙන්නේ සිත. මං අහන්නේ සිත සකස් කිරීම පිළිබඳ වැඩමුළු තිබේද? ඒතර රට බෞද්ධ නම් නේද? ඒ බෞද්ධ රටේ දන්නවද අපේ පින්වත්නි අපි සමගිය ජීවත් වෙන්න පුහුණු කරන්න ඕනේ. හරිද? ධර්මානුකූලව අරන් බලන්න කුසලය වඩනවා කියන්නේ මොකක්ද? කුසලය වර්ධනය කරනවා කියලා කියන්නේ අකුසලය යට කරන ධර්මතා වර්ධනය කරන්න ඕනේ. අපි පවුල සමගියෙන් ඉඳ ඒ කට්ටිය එකතු වෙලා එතන කතිකාවතක් හැදෙන්න ඕනේ. හරිද? හරි. අපි කොන්දේසි විරහිතව පවුලේ ප්‍රශ්න කතා කරමු අපි එකතු වෙලා. මොන ටික හයියෙන් කතා කරගමු. නමුත් ඒක අවශ්‍යයි. ඇයි? වාද විවාද ਵਿਚාර ඔක්කොම විවේචන ඔක්කොම ඕනේ හරි දේ තේරුම් ගන්න නේද නමුත් අපි පූර්ව නිගමනයක ඉන්නවා කිසිම විදිහකින් අපි බෙදෙන්නේ නැහැ බෙදෙන්නේ නැහැ මම යම් ආයතනයක කටයුතු ආරම්භ කරපු කාලේ ආයතනයකට අලුතෙන් ඒ ආයතනයේ වැඩ කටයුතු මගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු කාලේ දැන් මේ අත්දැකීම මේ ආගමික පැත්තෙන් විතර නෙවෙයි ඕන තරම් මේ ධර්මය අහන කාර්යාලවල අමාත්‍යාංශවල වැඩ බාරගත් අයට මේක වෙලා ඇති කොහොමද කියලා නේද කේලම් කියන ඒවා වපුරනවා කට්ටිය ඇවිල්ලා එතකොට මොකද කළ යුත්තේ මම දැනගත්තා මේක හරියන්නේ නැහැ කියලා මේ ආයතනයේ හිටියා ගිහි පැත්තෙන් ප්‍රධානිය මම එයාට එන්න කියලා මොකද කරන්නේ සාකච්ඡා කරගත්තා සාකච්ඡාවක් ගත්තා තීරණයක් ගත්තා අපි දෙන්නා හරි. ඕන කේලමක් ඕන කෙනෙක් කියපු. දැන් අපි කේලම් ටික අහනවා නම් අහමු. නැත්නම් හැබැයි කොන්දේසි විරහිතව අපි කවදාකවත් සිත් බිඳවගන්නේ නැහැ. මේ එකමුතුව කඩන්නේ නැහැ. මේ සමගිය කඩන්නේ නැහැ. මොන මොනතරම් අපේ චින්තනවල වෙනසක් තිබ්බත් අපිත් අපි දෙන්න සමගිය. එතන තමයි සාර්ථකත්වයේ ආරම්භම අපි සමගිය ඉස්සෙල්ලා පළවෙනි කොන්දේසිය කොන්දේසි විරහිත සමගිය. හරිද? ඒ සමගිය තුල ඉඳගෙන තමයි ඉතිරි ටික ඉතිරි ටික කරපවන්නේ. හරි? මේ අපරිහානීය ධර්ම වලින් අපි ගත හැකි පළවෙනි පාඩමක්. මොකද එතකොට අපි જાතියක් වශයෙන් ඒ වගේ තීරණයකට එළඹිය යුතුයි. එතකොට ඒවා කොච්චර සාර්ථක වෙනවද කියලා බලන්න හිතුණා. නේද? අපේ අසමගිය තමයි මෙතුවා කාලයක් පරිහානියටපත් වෙන ප්‍රධානම සාධකය තමයි අසමගිය. අදත් එහෙමයි. අදත් අපි එකිනෙකාට දැඩිව චෝදනා කරගන්නවා මේ පරිහානියට හේතුව නේද? අහවලා මේ පරිහානියට හේතුව අහවලා කියලා. මූලයේ හොයාගෙන යනකොට චෝදනා කරන එක්කෙනාට ඊළඟට කියනවා මේ ඔයා දන්නවද ඔය පරිහානියට හේතුව ඔය වැඩේ කියලා. එයා මම මේ පැත්තට චෝදනා කරනවා මට කියන ඔය වැඩේ පටන් ගත්තේ ඔහෙන්නේ මතක නැද්ද? කියලා. අන්තිමට බලනකොට රැවටෙන්නේ මහජනතාව. ඉතින් ඒකින්ද මේ සමාජයේ අපි මේ ලස්සන වැඩපිළිවෙළවල් තියෙන බුද්ධ ධර්මය තුල ඊටා විද්‍යාත්මක කිසිවකට නොදැවෙන ක්‍රමවේද තියෙනවා රටක පරිපාලනය සඳහා. අන්න එහෙම එකක් තියෙනවෝ කියන කතිකාවත තමයි අපි සමාජගත කරවන්න ඕනේ. බෞද්ධ ධර්මයේ තියෙන බෞද්ධ ක්‍රමවේදය හැරෙන්නට ඒ ක්‍රමවේදයෙන් පෝෂණය වෙච්ච ඒ ක්‍රමවේදයේ මූලික වෙච්ච මම කියන්නේ බෞද්ධ ව්‍යවස්ථාවක් හැදෙන්න ඕනේ කියලා. බෞද්ධ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ව්‍යවස්ථාව තුලින් නිබඳව එන්න ඕනේ මොකද්ද? ප්‍රතිපත්ති මම අහනවා. අපිට තිබ්බ සංස්කෘතිය කියන්නේ නීතියක්ද? නෑ. නේද? අපේ රටක ජාතියක තියෙන සංස්කෘතිය කියන්නේ නීතියක් නෙවෙයි. සංස්කෘතිය කියන්නේ પરම්පරාවෙන් එන දෙයක්. ඒතර ලංකාවේ තියෙන සංස්කෘතියද මම මෙහෙම අහනවා. ලෝකේ තියෙන සමාජ රෝග කියලා જાතියක්. ලෝකයේ තියෙනවා බොහෝ දුක් විඳින්න හේතු වෙන ඊටාම ව්‍යසනකාරී ඒ වගේ ලෙඩ රෝග ආදිය තියෙනවා. ඒව රහස් නෙවෙයි. අපේ සංස්කෘතිය තුළද බටහිර සංස්කෘතිය තුළද මෙවැනි ව්‍යසනකාරී ලෙඩ රෝග ආදිය බහුලව පැතිරෙන්න හේතු වෙන්නේ හේතු වෙන්නේ අපේ සංස්කෘතිය විදිහටද බටහිර සංස්කෘතියේ තියෙන රටවල් වල තියෙන ආකාරය අනුවද? එතකොට අපේ සංස්කෘතිය තුළ තිබ්බ ක්‍රමවේද නේද? කුලවන්ත දියණියක්, කුල පුතෙක් කියන අය අය ජීවත් වෙච්ච ආකාරය සහ අපේ තිබුණ ඒ ක්‍රමවේද භාවිතයට එනවා නම් එවැනි ලෙඩ රෝග වලින් මේ සමාජය නේද නිකම්ම එන අපේ සංස්කෘතිය විසින් අපිව රැක්කා. එතකොට මේ සංස්කෘතිය නීතියක් උනේ නැහැ. ඒක අපි ගෞරවනීය ප්‍රතිපදාවක්. සංස්කෘතිය කියන්නේ ගෞරවනීය ප්‍රතිපල ඒක පූජනීය විදිහට සැලකුවා නේද විවාහ උත්සවයකදී අපි කරන කටයුතු විවාහ උත්සවයකදී මේ මනමාලිය හැසිරෙන ආකාරය නේද මනමාලය හැසිරෙන ආකාරය ඒ තියෙන චාරිත්‍ර වාරිත්‍ර විදි නේද අපි මේ අපිට නැති හැම එකක්ම නේද අපි වේගෙන් බදාගෙන අනවශ්‍ය වියදම් දාගෙන නේද ලැජ්ජාව නැති වෙන ආකාරයේ වැඩපිළිවෙළවල් ඒවා සමාජගත වෙලා තියෙනවා ඉතින් ඒකින්ද අපි හැම වෙලෙම මේ සමාජ සංස්කෘතිය අපේ සංස්කෘතිය නැවත නගා සිටවීම සඳහා අපි එකාවන්ව කරුණු පැහැදිලි කරලා දීලා නේද? ඔහෙන් ඉන්නවල නැත්නම් ඔහේ ඔහොම හිටපියව මේකමයි වෙන්න ඕනේ නේද? ගහපියව කොටපියව කියලා නෙවෙයි. කාරණාව අද ලෝකයේ තියෙන පරිහානිය හොඳින් පැහැදිලි කරලා දීලා අපේ දරුවන්ට අපේ සමාජයට අද ලෝකයේම මිනිස්සු විනාශ වෙලා යනකොට කවදා හරි ලෝකයේ ජයගන්නේ අධ්‍යාත්මික දියුණුව තියෙන පිරිස විතරයි. ඔය මුදල් වලින්ම ලෝකේ මයින්ඩ් පුළුවන්කම නැහැ. අපි කවුරක්වත් බඩගින්නේ ඔය කිව්වට. නේද? අපි තාම පස් කන જાතියක් වෙලා නැහනේ. දන්නවද ලෝකේ නේද? පස් රොටි, පස් රොටි කන මිනිස්සු ඉන්නවා. එතෙන්ට තාම වැටලා නැහැ. හරි. ඒකින්ද මේක තාම තියෙන්නේ අනිත් පැත්තට හරවන්න පුළුවන් තැනක. එහෙනම් මේ එහෙනම් ටිකක් දුක් විඳලා අපි ඒක රාශී වුණොත් එකතු වුණොත් විතරයි මේ කරගෙන යන්න පුළුවන් මේ ඒක රාශී වෙන ඇතුළාන්ත මෙහෙවන වැඩපිළිවෙල තියෙන්නේ චිත්තසංතානවල හරිද අන්නේ චිත්තසංතානවල බලය වැඩි කළ යුතුව තියෙනවා එන්න ඒ බලය වැඩි කරනවා කියන්නේ කුසලය කෞශල්‍ය වැඩි කරනවා කුසලතාවය වැරදි දේවල් වලින් අයින් වෙන්න තියෙන කුසලතාවය අද රටේ පරිපාලනයේ ඉහළ තැන ඉඳන් පහළ තැන දක්වා එක මාසයකට හරිද? ඔක්කොම එකතු වෙලා තීරණය කරනවා. සියලු රජයේ සේවකයෝ, සියලු පරිපාලන නිලධාරීන්, විධායකය, ව්‍යවස්ථාදායකය මේ ඔක්කොම එකතු වෙලා එක් තීරණය කරනවා දැන් අපි මාස කීයක් මේ රට පාලනය කරාද? හ්ම්. එක මාසයක් අපි ඔක්කොම හරියටම වැඩ කරමු බලන්න. හිතන්න පොඩ්ඩක්. හරියටම කියලා කියන්නේ වැරදි නොකර වැඩ කරමු. වංචා නොකර වැඩ කරමු. අනවශ්‍ය දුරකථන ඇමතුමක්වත් එක මාසයක් ගන්නෙ නැහැ. හරිද? මට අදාළ නැති දුරකථන ඇමතුමක්වත් ගන්නෙ නැහැ. අපි එක මාසයක් මේක පරීක්ෂණයක් විදිහට කරලා බලමු කියලා එකාවන්න ඔක්කොම තීරණය කරනවා. එක හොරකමක්වත් නැතුව, එක වැරදි වැඩක්වත් නැතුව කාර්යක්ෂමව එක මාසයක් වැඩ කරනවා. ඉතින් මාස ගානක් දැන් ගිහිල්ලානේ. හරි මේ මාසේ මෙන්න මේ වගේ මාසයක් කියලා. එහෙම වැඩ කරලා බලන්න එක මාසයක් හරියට කරොත් කොච්චර දේශීය ආදායමේ වර්ධනයක් සිද්ධ වෙයිද කියලා ඒ මාසේ ඕනම් බලන්න. මං කියන හින්දා. හරි මේ ඔක්කොම කරන්න නම් අයිස්ක්‍රීම් එක දැක අකුසලය උපදවා ගන්න නැතුව ඉන්න නම් මානසික පුහුණුවක් අවශ්‍යයි. හරි එකවන්ව රැස්වෙන්න දැඩි මානසික හැඟීමක් අවශ්‍යයි. අන්න ඒ කියන්නේ මේ ධර්මයේ තුල තියෙන මනස පුහුණු කරන වැඩපිළිවෙල සමාජගත නොකර මේ රට දියුණු කරන්න බෑ ඒ මනස පුහුණු කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් නොකර ඒක තුලින් එකවන්ව ශක්තිමත් නොවි අපිට කවදාකවත් මෙරට දිනුකන් හැබැයි ශක්තිමත් වුණොත් ලෝකේ පළවෙනි රට බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ ආය දෙකක් නැහැ. අපි පොඩ්ඩක් හිතන්න අපේ කුඹුරේ වැඩ කරන අම්මා තාත්තා. හරි ඒ කට්ටිය කුඹුරෙන් එළියට ගන්න කියලා නේ මම කියන්නේ. ඒක ආඩම්බර ජීවිතයක් වෙන්න ඕනේ. හරිද? අපේ රටේ මිනිස්සු නාස්ති කරන සල්ලි. ඕන තරම්. සහනාධාර කියන එක නොදිය යුත්තක්. හරිද? සහනාධාර කියන්නේ නිකන් ආ මේ මෙන්න මේක නිකන් කණ්ඩක බොණ්ඩක කියලා කිසි දෙයක් වෙන්න ඕනේ නැහැ. කිසිම කෙනෙකුට මම නම් කියන්නේ. හරිද? ඒතර කට්ටිය විරුද්ධ වෙයි මට. නෑ. සහනාධාර කියලා කියන්නේ අපේ හැකියාවන් මොට කරන දේවල්. සහනාධාර නෙමෙයි දිය යුත්තේ, දිරිදීම නයි දිය යුත්තේ. දීර්ඝදීමනා කියලා කියන්නේ මොනවාද? වැඩියෙන් වැඩ කරන කෙනෙකුට. හරිද? වැඩියෙන් යමක් හොයාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. හරිද? එතකොට ගොවිතැන කියන්නේ අපේ රටේ තියෙන ස්වභාවික නිෂ්පාදන නිෂ්පාදනයක් කරන මැෂින් එකක් අපිට තියෙනවා. අපි මේ ආදරණීය අම්මට හොඳට සලකන්න ඕනේ. මොකද මේ අම්මා කිරි එරිච්ච අම්මා කෙනෙක්. කවුද? ලංකා මාතාව කියලා කියන්නේ කිරි එරිච්ච අම්මගේ මේ අම්මාගේ කිරි වියලෙන්නේ නැහැ කවදාකවත්. නේද? ඒ කියන්නේ සිත හදවතක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ රට එහෙම එකක්. ඇයි මම එහෙම එකක් කියලා කියන්නේ? මේ රටේ පොළව හැම වෙලෙම ඉන්නක් ඇන්නොත් නේද නිෂ්පාදනය කරලා දෙනවා. එහෙනම් මේක කෘෂිකර්මාන්තයේ මූලික කරගන්න පුළුවන් මහා වැඩ පිළිවෙලක් සකස් කරන්න පුළුවන්. අපේ කෑම ටික අපිට වසවිස නැතුවම හ්ම් දන්නවද අපිට ගේන කිරි ටික පවා පිටරටින් එන කිරි ගැනවත් අපිට ලොකු විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැති බව අපිට ඕන තරම් ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් මේ රටේ අපිට අපේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අපේ ඛණ්ඩ ටික අපිට හදාගන්න කිසිම බැරිකමක් අවශ්‍යතාවය තියෙනවා නම් බැරිකමක් නැහැ. මොකද අපිට තියෙන වායු ගෝලයත් නේද? ඒකට ගෝචර කාලගුණය ඒකට ගෝචර මල් පෝච්චි එක හරි ඕනම එකක් හැදෙනවා. ඒ සඳහා මානසික තත්ත්වයක් සකස් කරගත්තොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්කම ඕනෑතරම් ඕන තරම් තියෙනවා. ඒකින්ද මේ නිෂ්පාදනාගාරය භාවිතා කරලා අපි කන බොන ටික අපිට හදාගන්න පුළුවන්. ඉතින් එතනදී ඔක්කොම එකවන්න ඒකට ලෑස්ති වෙන්න ඕනේ. හරිද? සමහර අයට පිටරට පිටරටින් කියන කෑම නැතුව බැරි අය ඉන්නවා. ඉතින් ලෑස්ති වෙන්න අපි ටිකක් දුක් විඳිමු කියලා. එතකොට එහෙම ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් දිනු වෙන දිනු වෙලා තියෙන රටවල් තියෙනවා. ඒ වගේ ඉන්න ගොවියා කියලා කියන්නේ ගෞරවනීය පුද්ගලයෙක්. අපේ ගොවියා ගෞරවණීයයි. වසල සූත්‍රයට අනුව. හරිද? නමුත් සමාජ පිළිගැනීම තුළ අපිට තාම තියෙන්නේ අපි කොච්චර යහපත් ගතිගුණ තිබ්බත් යම්කිසි මුදලකුත් අතේ තියෙන්න ඕනේ. එතකොට අපේ රටේ නාස්ති කරන මුදල් එක එක යටි ව්‍යාපාර සහ නොයෙකුත් දේවල් වල නාස්ති කරන මුදල් වලින් කොටසක් වෙන් කරලා ගොවියාගේ ආදායම වැඩි කරන්න. අපේ නිෂ්පාදනය කරන ගොවියාගේ නිෂ්පාදන හුඟක් වෙලාට වී ටික විකුණ ගන්න බැරුව වහ බීපු අය ඉන්නවා. හරිද? හදපු තක්කාලි ටික විකුණ ගන්න බැරුව නේද? වහ බීපු අය ඉන්නවා. මිරිස් ටික විකුණ ගන්න බැරුව ඊළඟට එහෙ ගන්න මුදලත් මම මට මතකයි මම එක දවසක් මොකක් හරි කාරණාවක් හින්දා හොයලා බලනකොට කොළඹ මාකට් එකේ තිබුණ මිරිස් වල ගානත් තක්කාලි වල ගානත් බලනකොට ඒවා ගොවිතැන් වල තියෙන මිල එකට විකුණ ගන්න බැරුව ඒ පැත්තේ ඉන්න. එතකොට මේ තියෙන මේ ගොවියාව පල්ලෙහාට වැටිලා තියෙන තත්වයෙන් ගොඩ අරගෙන අපි නාස්ති කරන මුදලකින් එයාලාගේ ජීවන රටාව වර්ධනය කරන්න ගොවිතැන් කරන කෙනෙකුට ලේසියෙන් හම්බ කරන්න පුළුවන්. අපි කෑ ගහනවා තීවිල් වලට වෙලා ඉන්න එපා තීවිල් වලට ඉන්න එපා කියලා ළමයින්ට. වැඩක් නැහැ. අයිස්ක්‍රීම් පෙන්න පෙන්න අයිස්ක්‍රීම් කන්න එපා කියවට හරියන්නේ නෑ ඊට වැඩිය රහ කෑමක් වෙන පැත්තක පෙන්වන්න ඕනේ. එතකොට යම් තරුණයෙකුට ඇත්තටම තරුණයින්ට මුදල් ඕනේ. නේද ඕන කෙනෙකුට මුදල් ඕනේ. හොඳයි. අපිට පුළුවන් නම් පරිවර්තනය කරන්න මේ නාස්ති වෙන මුදල් යොදවලා. ගොවිතැන් කරන කෙනා අට ලේසියෙන් යමක් හොයාගන්න පුළුවන්. අද කාලේ හොඳම ව්‍යාපාරය තමයි පොළව කොටන එක. හරිද? බැයිද? එහෙම කරන්නේ. ඒ කොච්චර සල්ලි නාස්ති මේ මැතිවරණ වලටම නාස්ති කරන සල්ලි. හරිද? මේ එක එක එක එක නඩු හබ වලටම එක එක විකාර වලට මේ නාඩගම් වලට නේද විදේශීය සංචාර වලට අනවශ්‍ය ඒවට වියදම් කරන මුදල් ඒවා තුල තියෙන මහ පුදුම පුදුම ධනනාස්තියක් තියෙන්නේ. අන්න ඒකට අවංකව ඔය මොකද ඔක්කොම අයිස්ක්‍රීම්. ඔක්කොම මොකද්ද? අයිස්ක්‍රීම් දැක්කහම සිද්ධ වෙන දේ. එහෙනම් මානසික සංහිඳියාව ඇති කරා නම් යම් කිසි තැනක එයාට මේව පේනවා. දුප්පත් මනුස්සය දිහා පේනවා. හරි. මේ කට්ටිය කරගන්න පාපය. අපේ අහිංසක නේද? අහිංසක දෙමාපියෝ කුඹුරට බැහැලා දාඩිය පෙරාගෙන ගිනි අවුවේ දඟලන දැඟලිල්ලත් අපේ අය නේද අපි මහා ලොකුවට කෑ ගහන අපේ පින්නත් නේ අද පොඩ්ඩක් බලන්න කල්පනා කරලා අපිට ඔලු ගෙඩියේ නැද්ද කියලා යමක් අපි හරියට කෑ ගහනවා හරියට ගෑ ගහනවා මේ ආඩම්බර జాතියක් විදිහට ඉන්න ඕනේ කියලා මේ රටේ ඉන්න යම් යම් జాතීන්ට යටත් වෙන්න බෑ කියලා. බලන්න අපිව පෝෂණය කරපු අම්මලා. අපේ දරුවෝ පෝෂණය කරන අම්මලා කී දෙනෙක් නේද? ඊටාම නිවට මිනිස්සු ඉස්සරහා ගිහිලා බැල මෙහෙරකම් කරනවද කියලා රටවල් වලට ගිහිලා. රස්සා කරන්න නෙවෙයි. ගෙවල් වල බැල මෙහෙරකම් කරන එක ගැන මම කතා කරන්නේ. හරිද? රට රැකියාවකට යන්නේ ගෞරවනීය රැකියාවක් කරන්න යන එක නෙවෙයි. එහෙම කරලා එච්චර දුක් විඳලා දරුවන්ගෙන් අයින් වෙලා මහා ව්‍යසන විඳලා සමහරට අත්කකුල් පුච්චගෙන හම්බ කරලා එවන සල්ලි තමයි ඔය භාණ්ඩාගාරේ තියෙන්නේ. නේද? ඒතකොට ඒ වායින් කන බොන ඒ වායින් නටන අඳින අයට සිද්ධ වෙන හරියට මේ කාරණා දන්නවනම් තමන් රැකියාව කරන තැන දුරකතනයෙන් පොදු දුරකථනයෙන් අනවශ්‍ය අනවසර දුරකථන ඇමතුමක් පවා ලබා ගැනීම පැත්තක් පිච්චෙන වැඩ හරියට දන්නවනම් එහෙම. එහෙනම් પરම්පරා ගානකට හම්බ කරගන්න කෙනාට කොහොම විපාක තියෙද? නේද? ඉතින් මේවා දැනගෙන මේ නාස්ති වෙන අපේ අපේකම රැකගන්න අපේ අහිංසක මිනිස්සුන්ට ගෞරවනීය ජීවත් වෙන්න නේද? පසුගිය කාලේ ඉනව ටික ටික ටික ටික මිනිස්සු යම් ආකාරයකට පුළුවන් විදිහට ගෙදරකට වාහනයක් ගන්න පුංචි උත්සාහයක් ගත්තා. ඒක ටික සාර්ථක වෙගෙන එනකොටම මොකද උනේ? නේද? පොඩි මිනිස්සයාට වාහනයක් ගන්න බැරි වෙන කාරණා ටික ඔක්කොම සකස් කරලා හිර කරලා දැම්මා. නේද? ඉතින් මේ පරතර නැති වෙනවට කැමති නැහැ. ඒත් අපි මේ දේ තේරුම් ගන්න ඕනේ. අපේ මිනිස්සු ගෞරවයෙන් ඇවිදින්න ඕනේ. ගෞරවයෙන් කතා කරන්න ඕනේ. ගෞරවණීයව වාසය කරන්න ඕනේ. ඒක තමයි අපි අම්මලාට තාත්තලාට කරන්න තියෙන එකම ගෞරවය. තමන්ගේ අම්මා තාත්තා ගෞරවයෙන් ඉන්නවට කවුරුත් කැමති වගේ නේද? අනිත් හැම අම්මෙක්ම තාත්තෙක්ම ගෞරවණීය කෙනෙක් බවට පත් වෙලා ලස්සනට ඉන්නවට කොච්චර ලස්සනද අපි ඔක්කොම ලස්සනට ඉන්නවනම් නේද? ගොවියා වැඩට යනකොට ගෞරවණීය රාජකාරියකට යන විදිහට යනවනම් නේද? කුඹරට යනකම් හැමෝම වාහනයකින් යනවනම් කටවගන්නවා කියන්නේ නේද? ඈතනම් කුඹුරු තියෙන තමන්ගේ එක ගොවිපළ ගොවිපළ කියන්නේ ගොවිසැන කියන්නේ ගෞරවනීය රැකියාව නේද? බවට පත් කරගන්න අපිට වැඩි කාලයක් අවශ්‍ය නැහැ. හරි ක්‍රමවේද පාවිච්චි කරොත් මේක කරන්න පුළුවන්. එහෙම වුණොත් පැහැදිලිව අන්‍ය රටවලුත් එක්ක තරඟයක් දෙන්න පුළුවන් අතිරික්තයක් ආහාර තියෙනවා නම් රටේ මේක වෙනත් රටවලට යවන එක එහෙම අමාරු වෙන වැඩක් නෙවෙයි දැනටත් තියෙන අපනයන භෝග ඉතින් ඒවා මේ වෙනකොට ඔක්කොම පිරිහෙමින් තියෙන්නේ. මොකද කිසිම දෙයක් ඒවා ක්‍රමානුකූල නැහැ. ඉතින් මේ හැම දෙයකටම මූලික වෙන්නේ චිත්තසංතානයේ තියෙන හැකී කියන වැඩපිළිවෙලට යන එක. ඒකකටම හිත පුහුණු කරන්න ඕන. මේ මම කතා කරපු ක්‍රම කීපයක් මේ තව ඕන තරම් තියෙනවා. ඉතින් එවැනි ක්‍රමයන් ඔක්කොම අපි උකහා ගන්නේ කොහෙන්ද? අපිට මූලාශ්‍රව විදිහට තියෙන ත්‍රිපිටක ධර්මය තුල. හැම පැත්තම පරිහානියට හේතු ඒවා කොහොමද පරිහානිය නවත්තන්නේ කියන එක අපරිහානීය වෙන්නේ කොහොමද කියන එක ධර්මයේ තුල තියෙනවා. එහෙනම් අපි ඔක්කොම ඉස්සෙල්ලාම කරන්න ඕනේ හිත සකස් කරන වැඩපිළිවෙලකට යන එක. එතකොට කවුරුත් එකතු වෙලා හැමෝටම දන්න දන්න හැම කෙනෙකුටම මම ආරාධනා කරනවා මේ දවස්වල. හරිද? මොකද්ද කරන ආරාධනාව? සියලු විද්වතුන් ඒක රාසි වෙන්න. ආර්ථික විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්, හරිද? ඔය ප්‍රතිපත්ති හදන අය. එතකොට රටට නොයෙකුත් පර්යේෂණ කළ එක එක බටහිර ආකාරයට පරිශන කරපු ලංකාවේ මිනිස්සු. අපි අපිට ආවේනික දේ මේවත් එක්ක මිශ්‍ර කරලා හදාගමු. ඒ සඳහා බෞද්ධ ධර්මයේ තුල තියෙන දේ ගවේෂණය කළ යුතුයි. බෞද්ධ ධර්මයේ ඒක මේ ආගම්වාදයක් නෙවෙයි. ආගම්වාදී කියන්නේ ඕක නෙවෙයි. හරිද? උඹලා ලංකාවේ ඉන්නවා නම් ඔක්කොම බුදුහාමුදුරන් රඳපල්ලා. අන්න ආගම්වාදී කියන්නේ ආගම්වාදය. ආගම්වාදය ඒක. හරි? බුද්ධ ධර්ම කියන්නේ ආගමක්ද? අදහන එකක් නෙවෙයි ඒක. ඒක ක්‍රමවේදයක්. ඉතින් එහෙනම් ඒ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා කියන්නේ වාදයක් නෙවෙයි. මේ මෙලෝදයක් තේරෙන්නේ නැති සමහර ලොකු ලොකු අයත් ඉන්නවා. හරිද? සමහර අය තේරිලා තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ ඔකටම හේතුව මේකේ තියෙන සාර්ථකකම මේක ලේසිපාසු වැඩක් නෙවෙයි. අපේ සියලු පින්වත් අය මේක තේරුම් ගන්න ඕනේ. මේක ලේසිපාසු වැඩක් නෙවෙයි. ඇයි මේක ලේසිපාසු වැඩක් නොවෙන්නේ? මේකට පොම්ප කරපු ලංකාවට පොම්ප කරපු ජාත්‍යන්තර බලවේග වර්ගයක් තියෙනවා. ඒවාට ඕන හැටියට අපි නොහිතුවට අපි උස්සන අත උස්සන විදිහ පවා තීරණය කරන්න ඒ කට්ටිය අපි ළඟට එච්චරම සමීප වෙලා තියෙනවා. මේ වෙනකොට සියලු ගම්වල ක්‍රමානුකූලව සියුම් වශයෙන් හැම දුප්පත් ගමකම මිනිසුන්ට අනවශ්‍ය අයිස්ක්‍රීම් එකක් පෙන්නලා ණය මුදලක් කියලා. බලෙන් ඒ ගෙවල් වලට ගිහලා අපි ලක්ෂ දෙකක් දෙන්නම් තුනක් දෙන්නම් ඔයාට කොච්චර සාර්ථක වෙන්න පුළුවන්ද කියලා යටින් යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙල වලට මිනිස්සු අල්ලගෙන තියෙනවා. මේ මිනිස්සු තුල පැහැදිලිවම හම්බ කරන දේ හැන්දාවට පොලිය වශයෙන් ගෙවන් වෙලා. ඒකට ගම් ගිහින් බලන්න ගම්තොට වල ඇවිදලා බලන්න ඒවට කියන්නේ ඩේලි කලෙක්ෂන් කියලා. හරිද? මේ කට්ටියට රජවැල් වලින් උදව් කරනවා. හරි මේ කට්ටියට මේ වගේ ව්‍යාපාර වලට යම් ඉඩක් දීලා තියෙනවා. ඇයි ඒ? අපේ මහ බැංකුවට නැත්තම් රජයට එන ආදායම වැඩි වෙන හින්දා ඒවා හරහා වැඩි කර ගැනීම සඳහා ඒ වගේ වැඩපිළිවෙල කරලා තියෙනවා. මොකද ඒකෙන් අන්තිමට හිර කරලා තියෙන්නේ පුංචි මිනිහා. හැම පැත්තෙම පුංචි මිනිස්සුන්ව මිරික මිරික මිරික මිරික ලොකු අය ජීවත් වෙනවා. පුංචි රටවල් මිරික මිරික ලොකු රටවල් <laughs> ජීවත් වෙනවා. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් අපි එකමුතු වෙන්න ඕනේ මේ ඇත්ත කතා කරන්න ඕනේ. බෞද්ධ විදිහට ඍජුව මුදුව ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල කියලා දෙන්න ඕනේ. අපිට ආවේනික වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. ඉතින් මේ සියලු ධර්මතා අරගෙන කතා කරන දේවල්. දැකලා ඇති මෙතන ඉන්න අය මේ නැත්තම් මේ ධර්මය ශ්‍රවණය කරන පැතිවල ඉන්න හුඟක් අයට තේරිලා ඇති සමහර විද්වත් මිනිසුන් තමන්ගේ සාර්ථක පරිශ්‍රණයන් භාවිතා කරලා නොයෙකුත් ව්‍යාපෘති වාර්තා සකස් කරලා සාර්ථක ඒවා කියන්නේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්ස් හදලා ගිහිල්ලා සමහර ඉහළ නිලධාරීන්ගේ අතේ තියෙනවා. හරිද? ලස්සන ඒවා තියෙනවා ඒවයි. මම දැකලා තියෙනවා මට පෙන්නලා තියෙනවා කට්ටිය. ඒවා බලනකොට බොහොම ආස හිතෙනවා. නමුත් මොකද කරන්නේ හුඟක් අය? හා බොහොම හොඳයි. මෙහෙට ගන්නකො. පළවෙනි පිටුව බැලුවා. දෙවෙනි පිටුව බැලුවා. හ්ම්. දන්නවල එවන්න. අර අවුරුදු ගාණක් මහන්සිලා කරපු සියලු ප්‍රතිඵල නේද? එතනින්ම ඉවරයි. ඒ මොකද තවත් අලුත් දෙයකට අපි ලෑස්ති නෑ. මේවා ඉහළ නායකත්වයන් වල අපි දැක්කා. ඉහළ නායකත්වෙන්න අපි දැක කවුරුවත් ලෑස්ති නෑ මේ අධිරාජ්‍යවාදී ගැති වැඩපිළිවෙලෙන් මිදිලා අපිට ආවේනික වැඩපිළිවෙලක් හදාගන්න සූදානම් නෑ සූදානම් නැති බව හොඳට තේරෙන්නේ කාටද පොඩි මිනිස්සයාට නේද විශේෂයෙන් නුවණින් රට දිහා බලන අයට එහෙනම් මොකද කරන්න ඕනේ ඔය ඔක්කොම ලොකු මිනිස්සු හැදෙන්නේ අපේ අතින් ඒකට සැරෙන් සැරේක කියනවනේ හ්ම් විශේෂයෙන් අවුරුද්දක් විතර තියෙද්දි තමයි කියන්නේ <laughs> වැඩේට අවුරුද්දක් විතර තියෙද්දි තමයි කවුරුත් ඔවා කියන්න පටන් ගන්න. ඉතින් මේ අවස්ථාව නේද මේ එළඹිලා තියෙන අවස්ථාව මේ වර්ෂය කියලා කියන්නේ රට අපේ පින්නන්ත අය තේරුම් ගන්න ඕනේ. අපි බණ කියන ගමන් අපි මේ සත්‍යප්‍රහණීය ධර්මය ගැන කතා කරන ගමන් ශාසනය ආරක්ෂා කර ගැනීමට ඒක රාශි වෙන්න ඕන කාලයක් 2019 මේ අවුරුද්ද කියලා කියන්නේ සංක්‍රාන්ති කාලය මේක තමයි රටේ තීරණාත්මක වෙලාව බෞද්ධයෝ හොඳින් තමන්ගේ ගැතිකම් තියෙනවා නම් පෞද්ගලිකව අහවල් පාට අහවල් පුද්ගලයෝ කියලා අන්න ඒවා දිහා විවෘත මනසෙන් අනිත් පැත්ත හැරලා බලන්න. හරි අපේ සීයා කිරිකිත්තගේ කාලේ ඉඳන් නේද කිරිකිත්තගේ කාලේ ඉඳන් අපි අපි ඡන්දේ දුන්නේ අහවල් පක්ෂයට කියලා කියනවනම් ඒ ඒ පක්ෂේ පෝෂණය වෙලා නැද්ද බලන්න අර තරහ පක්ෂේ ගොඩක් කට්ටියගේ. පුළුවන් නම් ওই පක්ෂ දෙක අපේ රට බෙදිලා තියෙන, ಜಾති වශයෙන් බෙදිලා තියෙන සමගිය නැති කරලා තියෙන පක්ෂ දෙක අරන් බලනද ඉහළ තැන් වලින් ගත්තොත් මිශ්‍රිතද නැද්ද කියලා. නේද? එහෙනම් ඒකේ තේරුම මොකද්ද? අපිට සමගි වෙන්න පුළුවන් කියන එකද බැරි කියන එකද? පුළුවන් කියන එක. ඒකේ තේරුම ඇයි? මේ ඉහළම ඉන්න අයට පුළුවන් නම් ලේසියෙන්ම මේ පැත්තට මේ පැත්තට පැනලා මේ පැත්තේ විදිහටමත් ඉන්න අර පැත්තේ විදිහටමත් ඉන්න. ඒ කියන්නේ මේ මානසිකත්වය මිශ්‍රිතයි. එහෙනම් අපිට මිශ්‍ර වෙන්න පුළුවන්. අපේ ජාතිය සමීකරන්න පුළුවන්. නේද? මේකේ කොහෙවත්වත් යුද්ධ නායකයෝ නැහැ. ඒ කට්ටියට ඒ කට්ටියට මේක මේක තියෙන්නේ බල අරගලයක් මිසක්කා ජාතිය රැක ගැනීමක් නෙවෙයි. ඉතින් එහෙනම් අපිට සිද්ධ වෙන දේ තමයි මේ වර්ෂයේදී අපේ මානසිකත්වය හදාගන්න ඕනේ. අපි බෞද්ධ විදිහට නිවැරදි මතය අරගෙන ඒ නිවැරදි මතය නිවැරදි මතය නිවැරදි මතය නිවැරදි ක්‍රමවේදය ඇති කරගන්න අපිට උරුමයක් තියෙන එක අපි හෙට දවසේ කතා කරමු මේ උරුමය මොකද්ද කියලා එහෙනම් නිවැරදි ක්‍රමවේදය අරගෙන ඒක බලගන්නන්න ඕනේ හරිද අපේ කුස්සියේ ඉන්න කුස්සියට වෙලා ඉන්න සාලෙට වෙලා ඉන්න කාර්යාලයට වෙලා ඉන්න හරිද වත්තට වෙලා ඉන්න මට කිසිවක් කළ නොහැකි කියන සියලු දෙනා මං ඉතින් ඔබ මොනව කතා කරනවද මතවේ දේශපාලනේ වැඩක් නැහැ කී කී ඉන්න සියලු දෙනා දැනගන්න ඒ හැම කෙනාගේම එකමුතුව තමයි ඒ හැම කෙනාගේම දායකත්වය තමයි ඉදිරියට තීරණය කරන්නේ. ඒකෙන්ද බෞද්ධ අය විදිහට සිංහල අය විදිහට විතරක් නෙවෙයි අන්‍ය ජාතිකයන් විදිහට රටේ දියුණුව, ලාංකීය දියුණුව ප්‍රාර්ථනා කරන අය ඒක රාසි වෙන්න ඕනේ, බල ගැන්වෙන්න ඕනේ, එක තැනකට එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ. ප්‍රත්‍යවේක්ෂා කියලා මේ යන වැඩපිළිවෙලේ එක අරමුණක් තමයි අපි ওই විදිහට බෞද්ධ විදිහට ශාසනය රැක ගැනීමේ මුවාවෙන් ඒක රාශි වෙලා කටයුතු කරන. ඒ ඒ සඳහා තමයි අපි මේ සෙනසුරාදා දවසේ කැලණි විහාරයට ඒක රාශි වෙන්න බෞද්ධ විදිහට. ඒකින්ද අපි පුළුවන් තරම් බලන්න ඕනේ. මේ වෙලාවේ තමයි මේ වෙලාව තමයි වෙලාව. මේ තමයි අපි රටට පණිවිඩයක් දෙන්න බෞද්ධය විදිහට ලංකාවේ බෞද්ධ බලවේගය ඒක රාශි කරන්නේ අන්තගාමී බලවේගය නෙවෙයි ඒක කිසිම විදිහකින් අන්තගාමී බලවේගය නෙවෙයි ඒක සාන්ත නිවැරදි දේ ක්‍රියාත්මක කර ඍජු නිවට නොවන මු르දු බලවේගයක් කැලණියට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරේ ಜಾති එකතු කරන්න. කැලණි විහාරයේදී 26 වෙනිදා අපි හවස එකතු වෙලා ඊ타මත්ම සාමකාමී පාගමනක් ඉතාමත්ම සාමකාමී. ඒ කියන්නේ ලෝකෙට පේන්න ඕන මේ කෑ ගහන මරා ගන්න අය නෙවෙයි අපි. නේද? අපි ඇවිල්ලා අපේ මතය ඉදිරිපත් කරන්නේ ශිෂ්‍ය සම්පන්න විදිහට. අන්න ලංකාවේ බෞද්ධයෝ එකතු වෙලා. දැන් තමයි ලංකාවේ බෞද්ධයෝ එකතු වෙලා තියෙන්නේ කියලා ලෝකෙට පේන්න ඕනේ. දැනෙන්න ඕනේ. සුදු ඇඳුමෙන් සැරසිලා ඔක්කොමලා මෙතෙන්ට ඒක රාශි වෙලා ලෝකෙට දෙන්න ඕන පණිවිඩේ අපි දෙන්න ඕනේ. දීලා අපි කැලණි විහාරයට එකතු වෙලා හවස ප්‍රතිපත්ති පූජාවක් සිද්ධ කරන්නේ අන්න ඒ සඳහා. ඒ ප්‍රතිපත්තිය මොකද්ද? මට අන් අයගෙන් වැඩක් නැහැ. හරිද? මට අන් අයගේ වැරදි වලින් වැඩක් නැහැ. අන් අයගේ වැඩක් නැහැ නේ වැරදි වලින් වැඩක් නැහැ. මම නිවැරදිම කෙනෙක් වෙනවා කියලා සපත කරන්නට නේද ප්‍රතිපත්ති පූජාව සිද්ධ කරන බුදුහාමුදුරුවෝ ඉස්සරහා අපි පොරොන්දුවක් වෙනවා. ඉතින් හැමෝගෙම දායකත්වය මේකට ඉතාම වටිනවා. හැම හැම ඔලු ගෙඩියක්ම මේ වෙලාවේ ඕන වෙනවා නේද? එතකොට තමයි ඔය පාටු මිනිසුන්ට තේරෙන්නේ. හ්ම්. කැලේ හිටිය කට්ටිය එළියට එන්න වගේ යන්නේ. නේද? අපි ලැජ්ජාවෙන් හිටිය කැලේ. ඇයි? එළියට එන්න බෑ. එළිය හරියට අසුචි කොටවත්. නමුත් පත්මාකාර ජීවිතය බුදුරජාන් වහන්සේ හඳුන්වා දුන්න එකක්. බුදුරජාන් වහන්සේගේ ජීවිතය කියන්නේ පත්මාකාර ජීවිතයක්. මොකද්ද පත්මාකාර ජීවිතය කියලා කියන්නේ? මඩගොඩේ නේද? පිපිලා මඩගොඩේ මඩ ගා ගන්න නැතුව උඩට ආපු කැත නැත්තෙන් උඩට ආපු නේද ලස්සන පියුම ඒක සංවිධානාත්මක මලක් නෙළුම් මල කියලා කියන්නේ. ඒකින්ද අපන්න ලංකාවේ පත්ම ටික පිපෙන්නයි යන්නේ. නේද? මෙච්චරකල් මඩ යටට වෙලා හිටියා මෙච්චරකල් කැලේට වෙලා හිටියා දැන් නේද බෞද්ධ බලවේගයක් සකස් වෙනවා ඒ බලවේගයේ කිසිම කෙනෙකුට ගැතිකම් කරන එකක් නෙවෙයි කිසිම කෙනෙකුට විරුද්ධව කිසිම කෙනෙකුට රිදවන එකක් නෙවෙයි මේ තමයි බෞද්ධයන්ගේ නියම බෞද්ධයන්ගේ එකමුතුව කියන එක පෙන්වන්න අපේ පෞරුෂය අපේ අභිමානය අපේ උරුමය පිළිබඳව ලෝකෙට පෙන්වන්න අවස්ථාවක් තමයි අපි මේ උදා කරගන්නේ මේ වර්ෂය පුරාවට ලක් දෙරණ පුරාවට මේ වගේ කටයුතු දිගටම මාසයකට සැරයක් සිද්ධ කරමින් අපි මේ රට ගොඩ ගැනීම සඳහා අන් අය සකස් කරලා දෙන වැඩපිළිවෙළ වලට නෙවෙයි අපි සකස් කරගන්න වැඩපිළිවෙළ තුළ හැමෝටම සමානාත්මතාවයෙන් යුත් සියලු ජාතීන්ට ඔක්කොටම ඉන්න පුළුවන් හොරුන්ගෙන් තොර රටක් සකස් කර ගැනීම සඳහා අපිට කටයුතු කරන්න පුළුවන් ඒක ධර්මානුකූල කටයුත්තක්. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති